නමෝ තස්ස භගවතු රහතෝ සම්මා සම්බුද්දස්ස ඒතං සන්තං ඒතං සංයුතං යද්දං සබ්බ සංඛාර සමසෝ සම්බෝ පටිනිස්සග්ගෝ සංහක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන අති පූජ්‍යන්‍ය මහෝපාධ්‍යාය මානි පාණන් වහන්සේ ප්‍රමුඛ ගරුතර යෝගාවචර සංඝරත්නයේ අවසරයි. පසුගියදා අපට අසන්ට ලැබුණු පටිගත කළ ධර්ම දේශනා කීපයක් නිසා අප යෝගාවචර පිරිස අතර නිර්වාණය පිළිබඳව සඳහන් වන සමහර ගැඹුරු සූත්‍ර ගැන නොයෙකුත් අදහස් සුදහස් ඇති වුණු බවත් ඒ නිසා ඒවා සම්බන්ධයෙන් යම්කිසි ධර්ම දේශනා පෙළක් කළත් පිරිසට ප්‍රයෝජනවත් වෙන්න පුළුවන් බවත් අතිගරු මාහිපාණන් වහන්සේ මට මේ මෑතකදී ආරාධනාවක් කළා. මුලදී ඒ ගැන හේතු කීපයක් නිසා මා පසුබට වුණා. නමුත් මාහිපාණන් වහන්සේ මට ඒ ගැන නැවතත් නන්දු කෙරවෙන් වශයෙන් යම් යම් දෙකී නිසා එයා කළ හැකි ආකාරයක් ගැන මා ටිකක් කල්පනා කර බැලුවා. පෙර අපර දෙයිග උගතුන්ගේ විවාදයට භාජන වුණු ගැඹුරු සූත්‍ර කීපයක් පිළිබඳව ශාස්ත්‍රීය වශයෙන් දේශනා පැවැත්වීමට වඩා අප මේ නිස්සාරණ වනේ අපි මේ කරගෙන යන වැඩපිළිවෙලට සම්බන්ධව උපකාර වන අන්දමින් භාවනා මානසිකාරයට හසු කරගත හැකි අන්දමට මේ දේශනා පැවැත්වීම සුදුසුය කියලා මට අදහස් වුණා. ඒ නිසාමයි අර කොතිකුත් ගැඹුරු සූත්‍ර පාඨාදිය තිබුණත් මේ අවස්ථාවේ මේ දේශනා පෙළටම මාතෘකා වශයෙන් අර කලින් සඳහන් කළ පාඨය අපි සබාගත්තේ ඒතං සන්තං ඒතං පණීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූපධි පටිනිස්සග්ගෝ සන්නක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාණං මේ ශාන්තය මේ ප්‍රණීතය එනම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම සියලු උපදීන් අතහැර ගැනීම තෘෂ්ණාව ක්ෂය කිරීම නැවැත්ම නම් වූ විරාගය නැවැත්ම නම් වූ නිරෝධය නිවීම නම් වූ නිබ්බාණය මේ සූත්‍ර දේශනා පිළිබඳව ඒ සාකච්ඡාව කරගෙන යන අතරේදී විශේෂයෙන්ම බලාපොරොත්තු වන්නේ මේ විදිහේ මේ භාවනා මානසිකාරයක්ම වන මේ පාඩය අපේ සිත් තුළ ඉදිරිපත් කරගෙන මේක කර්මස්ථානයක් හැටියටම ඒ සංසන්තම් ඒ සංපණීතං ආදී වශයෙන් මේ නිර්වාණයට සිත යොමු කරන සිත නම්වන අන්දමේ පාඨය මුල් තැන තබාගෙන ඊට අදාළ වන අන්දමින් අපේ මානසිකාරය පැවැත්වුවොත් සමහර විට අර ධර්මයේ ඒ සාක්ඛාත වූ ධර්මී සම්දිත්තිකාකාලික ඒහිපස්තික ඕපනයික පච්චත්තං වේදිතබ්බ ගුණ වල අගය අපට තේරුම් ගන්න පුළුවන් වන්ට පුළුවනි. එහෙම ඒ ඒ ප්‍රතිඵලය සැලසුනොත් අපේ මේ දේශනාව පිළත් සාර්ථක වුණා කියලා සතුටු වෙන්න අවස්ථාවක් ලැබෙනවා කියලා මා හිතනවා. මේ දේශනා පෙළට පසුබිම වශයෙන් පළමුවෙන්ම කාරණා කිහිපයක් සඳහන් කරන්න සිද්ධ වෙනවා. ඒ ගැන සමාධිය භජනය කරන්ට වෙනවා සමහර කාරණා පිළිබඳව කියන්ට තිබෙන දේවල් පිළිබඳව පසුබිම වශයෙන් විශේෂයෙන්ම කිව යුතුව තිබෙන්නේ මේ විදිහේ මේ ගැඹුරු නිර්වාණය සම්බන්ධ ගැඹුරු සූත්‍ර රාශියක අර්ථය පිළිබඳව යම් යම් ජාතුලතා ඇතිවීමට හේතුව ගැන යමක් කිව යුතුව තිබෙනවා. සාමාන්‍යයෙන් ප්‍රකීර්ණක දේශනා වශයෙන් අපි අටුවා සාහිත්‍ය ගැන එහෙම ප්‍රකීර්ණක දේශනා වශයෙන් හඳුන්වන සිරිතක් තිබෙනවා. නමුත් ඇත්ත වශයෙන් තිබෙන தත්ත්වය ගැන කල්පනා කරලා බැලුවාම අටුවාවල බොහෝ විට තිබෙනවා මේ ජඹුරු සූත්‍ර පිළිබඳව සමහර නිගමනයක් එක එක නිගමනයක් දෙන්න බැරුව මේකුත් අවස්ථාවල් වල විකල්පාර්ථ දෙනවා මෙසේ පිය හැක මෙසේ පිය හැක කියලා විසඳීමක් නැතිව පාඨකයා අතරමං කරන තැනුත් තිබෙනවා සමහර තැන්වල තිබෙනවා පැහැදිලිවම ඒ අර්ථ මාර්ගයෙන් ඉවත් වුණු යම් යම් නිගමනක් දෙනවා ඒ වගේම සංහාර ගැඹුරු සූත්‍ර පිළිබඳව අටුවාවන් නිහඬමත් නිසාද කියන එකත් මේ කාලේ උගතුන්ට ගැටලුවක්. මේ විදිහේ තත්ත්වයක් ඇතිවීමට ප්‍රධාන වශයෙන්ම හේතු වුණා යම් යම් ඓතිහාසික කාරණා තිබෙනවා බුදු පියාණන් වහන්සේම දේශනා කර තිබෙනවා අනාගත භය වශයෙන් අනාගතයේ ඇතිවිය හැකි යම් යම් ශාසන පරිහානිය පිළිබඳ ලක්ෂණ හැටියට සංයුත් සංගයේ ආන ආනි සූත්‍රයේ නිදාන වගේ ආනි සූත්‍රයේ සඳහන් වෙනවා අනාගතයේ ඇතිවන භික්ෂූන් බුදු තථාගත දේශිත ගම්භීර ගම්භීරාර්ථවත් ලෝකෝත්තර ශූන්‍යතා ප්‍රතිසංයුක්ත සූත්‍ර පිළිබඳව ඒවට අහුම්කන් දීමට වැඩි කැමැත්තක් දක්වන්නේ නැත ඒවා පිළිබඳව ඒවා ඉගෙන ගැනීමට ඒවා ඒ ගැඹුරු ගැන සැලකීමට උනන්දුවක් දක්වන්නේ නැත කියලා මේ විදිහට දක්වලා තිබෙනවා. ඊතේ සුත්තන්තා තථාගත භාසිතා ගම්භීරා ගම්භීරත්ථා ලෝකුත්තර ශුන්‍යතා පරිසංයුක්තා තේ සුභඤ්ඤමානේසු න සුසුසි සම්ති න සෝතං ඕදහස්සං ඕදහිස්සන්ති න අඤ්ඤාචිත්තං උපට්ඨපිස්සන්ති නතේ ධම්මේ උග්‍රහිතබ්බං පරියාකුණිතබ්බං මඤ්ඤිස්සන්ති ආදී වශයෙන් ඒ අතීතයේ ඇතම් භික්ෂුන් අනාගතයේ ශාසන පරිහානිය ලක්ෂණයක් වශයෙන් ඒ ගැඹුරු ශූන්‍යතා ප්‍රත්‍යඥුක්ත සූත්‍ර පිළිබඳව ඒවා ඇසීමට ඒවාට සම්යොමු කිරීමට ඒවා ඉගෙන ගැනීමට උනන්දුවක් දක්වන්නේ නැත කියලා. ඒ වගේම තවත් ඓතිහාසික වශයෙන් දක්විය හැකි හේතුවක් තිබෙනවා එක්තරා අවධියකදී මේ ශාසන ඉතිහාසයේ එක්තරා අවධියකදී මුල් දැසගත්තු අදහසක් තමයි මේ සූත්‍ර පිටකයේ තිබෙන මේ වෝහාර දේශනාවය ඒ නිසා ඊතරම් ගැඹුරක් නැත් ඊතරම්ම ගැඹුරු ධර්මයක් එතන නැත කියන හැඟීමකුත් මේ අතරේ මුල් දැසගත්තා. ඒකත් මේ ගැඹුරු සූත්‍ර පිළිබඳව සැලකිල්ල අඩු වීමට හේතු වුණා. ඒ වගේම මනෝරත පූර්ණී අංගුත්තර අටුවාවේ සඳහන් වෙනවා මේ ශාසන ඉතිහාසයේ එක්තරා මුල් අවධියකදීම මේ ලංකාවේ පර්යාප්තිවාදිනුත් අධිසම්වාදිනුත් අතර එක්තරා අවිවාදයක් තිබිලා ඒ ජයග්‍රහණය ඒ ජයග්‍රහණය කලේ පර්යාප්තිවාදීන් ය ඔවුන්ගේ අදහස අවසාන නිගමනය කුමක්ද වුනේ ශාසනය පැවැත්මට අධිගමනය නැතත් පර්යාප්තිය වුණත් ප්‍රමාණවත් කියන එක. ඇත්ත වශයෙන්ම නොයෙකුත් උපද්‍රව මැදේ නියංකායලාදී මැදේ ඒ අපේ අතීතයේ භානකයේ ස්වාමින් වහන්සේලා එහෙම ඒ පරිහාස්‍ය රැක ගැනීමට දැරූ උත්සාහය ප්‍රශංසනීයයි. නමුත් අවාසනාවකට වගේ කිව යුත්තේ අඳුරේ කූඩයක් අතින් අත යවනකොට ඒ කූඩේ තිබෙන වැදගත් වටිනා දේ සමහර විට ගිලිහියන්ට ඉඳෙන ඉඳ තිබෙනවා. ඒ වගේම දැන් තවත් කාරණයක් තමයි මේ අටුවා යුගයේදී යම් යම් විපරිණාම ආර්ථ විපරිණාමයක් සිද්ධ වුණු බව පේනවා. ඒක හංගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඉතාමත් පැහැදිලි ධර්මයේ පිළිබඳව සත්‍ය සොයන කෙනෙකුට පැහැදිලි වෙන කාරණයක්. එනම් සූත්‍රයේ පැහැදිලිවම තිබෙන සමහර වචනවලට සමහර අර්ථ තිබෙන පැහැදිලි අර්ථ වෙනුවට අටුවා යුගයේ නොයෙකුත් විදිහේ සංකීර්ණ අදහස් එකට එකතු කරනව බව පෙන්වනවා. සමහර අර්ථකථන ක්‍රම නිසා. නමුත් එයින් ගන්නේ මේ ධර්මයේ තිබෙන ඒ වටිනා ගැඹුරු අර්ථ නැකී යන ස්වභාවයක් තිබෙනවා. සමහර විට සංශෝධන වලින් ග්‍රන්ථ සංශෝධන වලින් අර්ථ තේදිලා යනවා පේනවා. සමහර විට අර්ථකථන වලින් අර්ථ විවරණ වලින් ආවරණය වෙනවා පේනවා. අන්නේ බඳු තත්ත්වයක් ක්‍රමක්‍රමයෙන් නැති වුණා. ඒ වගේම විශේෂයෙන්ම කිව යුතු තියෙන්නේ මේ මේ සද්ධර්මයේ ගැඹුර දැකිය යුත්තේ සරලත්වය තුලින් නිර්මල ජලාශයක පතුල වටින්නක් වගේ. දේ නාමකින් නාමංච රූපංච දෙක නම් කිම නාමයයි රූපයයි මේ බුදු පියාණන් වහන්සේ අර සත්‍යවිරි දිවියේදීම මහරහත් පදවිය ලබාගත් සෝපාදසානයේරියන් වහන්සේගෙන් අසු ප්‍රශ්න 10න් දෙවන්නයි හරියට අර 10ට ගණන් ගන්නවාද කියලා දරුවෙකුන් අහන්නා වගේ බුදු පියාණන් වහන්සේ ඇසූ මේ ප්‍රශ්න 10 එසේ මෙසේ ප්‍රශ්න නොවේ. අරහත්යෙන් කෙලවරවන විදිය ප්‍රශ්න මාලාවක් බුදු පියාණන් වහන්සේ බලාපොරොත්තු වූ අර්ථම බලාපොරොත්තු වූ පිළිතුරුම සෝකාග ස්වාමීන් වහන්සේ දුන්නා. මේ දෙවෙනි ප්‍රශ්නය අපි මේ මෙතන සලකන්නේ විශේෂයෙන්ම නාමංච රූපංච එතකොට විදර්ශනා පාඩම් පාඨමාලාවේ මූලික පාඩමක් හැටියට ගන්න පුළුවන් මේ නාමයක් රූපයක් කියන මේ කාරණා දෙක. මේ නාමයක් රූපයක් කියලා කියනකොට නාමය කියලා කියන්නේ නම බව කියනකොටමත් කෙනෙකුට වැටහෙනවා. සූත්‍රවල සාමාන්‍යයෙන් නාම කියන වචනේ තනිව යෙදෙනකොට ඒ නාම නම කියන අදහසයි එන්නේ. නමුත් අතුවා යුගයේ අපිට පෙනෙන මේ වෙන එකක් තමයි මේ සෝපාක ප්‍රශ්නය සඳහන් වෙන මේ පරමත්‍ය ජෝතිකාවේ පමාය අතුවාවේ විස්තර කරන සංවල පවා මේ නාමය කියන එකට නම කියලා කීමේ මොකද්ද අඩුවක් මදිකමක් වගේ පෙනෙන බවක් පෙන්නවා. ඒ වෙනුවට මේ නමන නමීම කියන අර්ථයක් එකතු කරගෙන තියෙනවා. ආරම්මනා අභිමුඛං චිත්තස නමනතෝ කොයිදෙට චිත්තසට නැති හේතුතෝ අරමුණ අභිමුඛයට නැමෙන නිසා සිතෙහි නැමෙන ස්වභාවය නිසා සබ්බන්ති අරූපං නාමන්ති උච්චති සියලුම අරූප ධර්ම නාම සමින් හැඳින්වනවා ආදි වශයෙන් ඔය අභිධර්ම සංග්‍රහ ග්‍රන්ථවලත් අටුවාවලත් ඕක බොහොම ප්‍රකට අර්ථකථනයක් වුණා. මේ නාමය කියන්නේ අරමුණ දෙසට නැමෙන අර්ථයෙන් නාමයයි. ඒ සමහර විට අර නාම කියලා ගත්තහම ඒක සරල වැඩි කියලා කලකුව වෙන්නේ නැති මෙතන මේ ගැඹුරු විදර්ශනාවට යන විදියේ සංකල්පයක් නිසා. නමුත් ඇත්ත වශයෙන් කල්පනා කළ බලනවා නම් සූත්‍ර දේශනාවල මේ නාමය ඒ නම කියලා ගත්තත් ඒකෙත් යම්කිසි විශාල ගැඹුරක් තිබෙන බව එළි වෙන සූත්‍ර තිබෙනවා. නාමං සබ්බං අන්වභවි නාමා භීයෝ නවිජ්ජති නාමස්ස ඒක ධම්මස්ස සබ්බේව වසමන්නගු මේ සංයුත් සංගයේ සදාතක වර්ගයේ තිබෙන ගාථාවක්. නාමං සබ්බං අන්වභවි නාමය සියල්ල යටපත් කොට සිටියේය. නාමා භීයෝ නවිජ්ජති සමට වඩා වැඩි සමට වඩා ලොකු දෙයක් නැත නාමා දිව්‍යෝ නවිජ්ජති නාමස්ස ඒක ධම්මස්ස සබ්බේව වසමන්නතු මේ නාමය කියන එකම දෙයට මුළු ලෝකයාම යටත් යටත් වසන්නේ ඇති කියන මේ අදහසක් මේ නාම කියන ඒ ගාථාවේ නාමය පිළිබඳ ගාථා සඳහන් වෙනවා. ඒ වගේම තවත් ගාථාවක් තිබෙනවා. ඒක සමහර විට මේ කාලේ ඒ අර්ථ දීමේදී පවා ඒ එහි තිබෙන මූලික අර්ථය නැතිලා ගිහිච්ච බව පේනනවා අක්ඛේය සංයනෝ සත්තා අක්ඛේයස්මින් පතිච්චිත අක්ඛේයේ අපරිඥාය යෝගමායන්ති මච්චුනෝ අක්ඛේය සංයනෝ සත්තා මේ ලෝකයේ සත්‍යෝ නම් කර කියන දේ පිළිබඳව සංඥාව යත්තාහුය අක්ඛේය සංයනෝ සත්තා අක්ඛේයස්මින් පතිච්චිතා මම කර කියන දෑ කෙරෙහිම පිහිටියාහුය. එයින් ඔබට යන්නේ නැහැ කියන එක අක්ඛේයස්මින් පටිච්චිතා. අක්ඛේයේ අපරිඥාය යෝගමායන්ති මච්චුනෝ. ඒ නම් වලින් නම් කර කියන දෑ පිළිබඳව හරි පිරිසිඳ අවබෝධයක් නැති කම නිසා හොඳ පරිපූර්ණ අවබෝධයක් නැති කම නිසා යෝගමායන්ති මච්චුනෝ මායාවේ වශයට යෙත්. ඉතින් මේ ගාථාවලත් අපට පෙනෙන්නේ මේ නාමයේ යම්කිසි ගැඹුරු පැත්තක් තිබෙන බවයි. නමුත් මේ මේ නාමයේ මෙතන නාම රූප කියලා ගත්තාම මෙතන මේ නාමය කියලා කියන්නේ අඩුවක් තිබෙනවාද කියලාත් අපි හිතලා බැලිය යුතු තිබෙනවා. දැන් නාම රූප කියන එකේ නාමය අපි ගත්තොත් සම්මාදිට්ඨි සූත්‍රයේ මදුම් සංගයෙන් සම්මාදිට්ඨි සූත්‍රයේ සරියුත් ස්වාමීන් වහන්සේ නාම රූපය තෝරන ඒ විග්‍රහය ගත්තොත් ඉදිරියට වේදනා සංඥා චේතනා සස්සෝ මානසිකාරෝ ඉදං උච්චතාවුසෝ නාමං සත්තාරිච මහා භූතානි චතුන්නංච මහා භූතානං උපාදාය රූපං ඉදං උච්චතාවුසෝ රූපං ඉති ඉදංච නාමං ඉදංච රූපං ඉදං උච්චතාවුසෝ නාම රූපං බොහොම පැහැදිලිව සරලව දක්වලා තියෙන සරියුත් ස්වාමීන් වහන්සේ වේදනා සංඥා චේතනා පස්ස මානසිකාර කියන්නේ අයත්නි මෙන්න මේක නාමයයි සතර මහා මෙතතරික මහා භූතානි පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා භූත ධර්මයන් ඒ සතර මහා භූත ධර්මයන් නිසා පවත්නා රූපයත් මේ රූපයයි මෙන්න මේ විදිහට නාමයයි රූපයයි මේකට තමයි නාම රූප කියන්නේ කියලා. ඒකට මෙතන මේ වේදනා පස්ස වේදනා සංඥා චේතනා පස්සෝ පස්ස මානසිකාර කියන ධර්ම නාමයේ හැටියට නමක් හැටියට සලකන්න හේතුවක් තිබෙනවාද කියලාත් අපි හිතලා බලමු. මේ අපි මේකට හොඳ උපමාවක් ගනිමු. දැන් කුඩා දරුවෙක් පහතෝරන්න බැරි කුඩා දරුවෙක් සිටිනවා. ඒ දරුවාට පළමුවෙන්ම යම්කිසි කෙනෙක් රබර් බෝලයක් දෙනවා. රබර් බෝලයක් දෙනවා. මේ පළමුවටයි මේක දැක්කේ. මේ යම්කිසි කෙනෙක් ඉතින් කිව්වොත් සබන් බෝලේ වනාහි සෙල්ලම් බඩුවක් කියලා මේ ළමයාට තේරෙන්නේ නැහැ බහ තෝරන්න දන්නේ නැති නිසා. කොහොමද මේක අඳුනගන්නේ? ඒ රබර් බෝලේ නාහෙට කිට්ටු කරලා බලනවා දිව ගාලා බලනවා මේක කන්න පුළුවන් දෙයක්ද කියලා දොඩන් වගේ කන්න පුළුවන් දෙයක්ද කියලා ඔබලා බලනවා ටිකක් පෙරලලා බලනවා මේක ඉතින් හොඳට ලස්සනට පෙරලෙන නිසා මේක සෙල්ලම් බඩුවක් කියලා තේරුම් ගන්නවා එතකොට අර පස් වේදනා සංඥා චේතනා පස්ස මානසිකාර කියන මෙන්න මේ නාම ධර්ම මේ මේව මුල් කරගෙන තමයි අර දරුවා අර රබර් බෝලේ ඇඳින ගත්තේ. ලෝක සම්මුතියේ තියෙන රබර් බෝලේ කියන නමින් නෙවෙයි. ඔන්න ඔය විදිහේ අපිට කල්පනා කරලා බලමු පේනවා. උතන මේ කියන්නේ නාම රූපයේ තියෙන නාමය. ওই නාමයේ ප්‍රාථමික ස්වરૂපයයි, මුල් ස්වરૂපයයි, මුල් ආකෘතියයි. ලෝකයා වඩා පරිහරණය කරන්නේ පහසුව සඳහා ලෝක සම්ම කීප දෙනෙක් සම්මත කරගත්තාම ඒක නමක් වෙනවා. දැන් අර නාමා බියෝ නවිජ්ජති ආදී ගාථාවේදී එතන නම් අටුවාචාරින් මහන්සිය සඳහන් කරනවා. ඒ නාමේ ලෝකයේ නඩපවත්වන ගතියක් තිබෙනවා කියලා කියන්නේ මොකද? යම් කිසි දෙයකට ලෝකයා එතෙක් නමක් දීලා නැත්නම් දැන් ගහක් සමහර විට ගහක් පැලයක් ආදියට ප්‍රකට නාමයක් නැත්නම් ඒකට ඒක පිළිබඳව ව්‍යවහාර කරනකොට අර නමක් නැති එක කියලාවත් ව්‍යවහාර කරනවා. එහෙම ස්වභාවයක් තිබෙනවා. නමක් නැති එක අනාමකෝ නමක් නැති ගහ කියලාවත් ඒ නම කොහොම හරි නමක් දාන ස්වභාවයක් තිබෙනවා. එතකොට ඒ විදිහේ කෘත්‍යකුත් නැති අවස්ථාවේදී අර උදා දරුවා අඳුනගන්නේ මෙන්න මේ කියආපු මූලික ධර්ම මාර්ගයෙන්. එතකොට මෙතනින් අපිට තේරුම් ගන්න තියෙන්නේ දැන් යෝගාවචරය ඇත්ත වශයෙන්ම අර ලෝකයේ පිළිබඳ කොයිතරම් අවබෝධයක් තිබුණත් ඇඳිනගත යුත්තේ මේ නාම රූප ලෝකයයි. මේ නාම රූප ලෝකේ අඳුනා ගැනීමට නම් අර පුරා දරුවගේ තත්වයට එන්න ඕන එක පැත්තකින්. නමුත් අඥාන උපේක්ෂා වෙනුවට ඥාන සංප්‍රයුක්ත උපේක්ෂාවකුත් ඇති කරගන්න වෙනවා. ඒ යෝගාවචරයට. ඒ සඳහා තමයි අර සති සම්පජඤ්ඤය උපකාර කරගෙන නාම ධර්ම තේරුම් ගන්නේ. ලෝකයේ ප්‍රකට නාම ආශ්‍රයෙන් ඒ ධර්මය Taman කලින් හඳුනාගෙන තිබුණා එතෙන්දී ඒ නාමය නාම රූපය නාම රූපය පිළිසඳ දැනීම ගැනීම සඳහා ඒ යෝගාවචරය පාවිච්චි කරන්නේ අර කියාපු ධර්ම වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර මේවා එක් එක් පුද්ගලයාට විශේෂ වූ අර්පච්ඡත්තං වේදිතබ්බෝ ධම්ම වේදිතබ්බෝ කියලා කියන්නේ ඒකයි මේ ධර්මයේ Taman ප්‍රත්‍යක්ෂ කරගත යුත්තක් Tamanගේ නාම රූප ලෝකයේ Tamanම හඳුන ගන්න ඕනේ වෙන කෙනෙකුට හඳුන්වන්න බෑ වෙන ශාස්ත්‍රීය වචන වලින් ඒක පෙන්눔 කරන්න බෑ එතකොට මේ දුක තිබෙන්නේ මේ නාම රූප ලෝකේ. බුදු පියාණන් වහන්සේ වදාලා මේ දුක තිබෙන්නේ අර නොයිකුත් අර දෘෂ්ටිගතකින් දක්වන විදිහේ ඒ සම්මත ලෝකයේ සම්මුති ලෝකයේ මේ නාම රූප ලෝකයේ අච්චජිතන්නන් ඉදනාම රූපේ කියලා හැම තිබෙනවා මේ කල යුත්තේ එතකොට යෝගාවචරය විසින් අවසාන බලාපොරොත්තු කුමක්ද මේ නාම රූපය පිළිබඳව තියෙන තෘෂ්ණාව කපා හැරීමයි මේක උපමාවකින් කියනවා නම් දැන් බුදුරජාණන් වහන්සේට හඳුන්වනවා සම්ලකත්තා අනුත්තරෝ කියලා. අනුත්තර වූ ශල්‍ය වෛද්‍යවරයා. ඒ වගේම මේ සංහා කල්ලාස හන්තරං කියලා කියදලා තියෙනවා. සංහාන නැති උල සංහාන නැති විෂහීය අදලදාන වෛද්‍යවරයා. ඒකට බුදු පියාණන් වහන්සේගේ මේ ධර්මය අනුව මේ පෙන් අපිට පෙන්වනවා මේ නාම රූප කියන එක හරියට වනමුඛය වගේ. දැන් ඊතලයක් විස ඊතලයක් වැදුණු කෙනෙක් ඒකට බෙහෙත් බැඳිය යුත්තේ විද්ද එක්කෙනාටවත් ඒ දුනු මුඩාවටවත් නෙවෙයි අර වනමුඛය වනමුඛය පාද ගන්න ඕනේ ඉස්සෙල්ලා. ඒකෝර නාම රූපය පිළිබඳ පිරිසිදු අවබෝධයෙන් බලාපොරොත්තු වෙන්නේ අර අත්ත වශයෙන්ම තණ්හා උල තණ්හා විස ඊයේ ඇදිලා ඇදිලා ඇනිලා තිබෙන මේ වනමුඛයේ පාදා ගැනීමයි. අන්න ඒක සඳහා තමයි එතකොට අර ලෝක සම්මුතියේ තියෙන ඒ වචන කොහොම වෙතත් ඒ අවබෝධය කොයි කොයි අන්දමකට තිබුණත් අර වේදනා සංඥා චේතන අපස්ස මානසිකාර කියන ඒ ධර්මයන් මතු කරගන්න වෙනවා අර කුඩා දරුවෙක් වගේ. නමුත් අඥාන උපේක්ෂාව නෙවෙයි එතන ඥාන සම්ප්‍රයුක්ත විදිහේ උපේක්ෂාවකටයි යොමු වෙන්නේ. රූප ධර්මයේ පිළිබඳව කල්පනා කරලා බැලුවොත් ඒ විදිහම දෙයක් මෙතන තිබෙන එක්තරා ගැඹුරක්. මෙතන තියෙන්නේ දැන් බොහෝ දෙනෙක් කල්පනා කරන්නේ මේ සමහර පරිවර්තන ආදීදී බොහෝ දෙනෙක් උපකාර කරගන්නේ. ඒක නාම රූප කියලා කියන්නේ බොහොම පහසුවට කියන මෙතන කියන්නේ සිතක් රූපයක්. එහෙම නැත්නම් අර භෞතිකවාදීන් කියන වාගේ සිතක් ද්‍රව්‍යයක්. සිතක් ද්‍රව්‍යයක්. ඒ විදිහේ බෙදීමක් නෙවෙයි මේ ධර්මයේ තිබෙන්නේ ප්‍රතිසමුප්පාද ධර්මය අනුව මේ බුදු පියාණන් වහන්සේ මේ තමයි නාම රූපයත් ප්‍රතිසමුප්පාද ධර්මයේ සඳහන් වෙන එක්තරා කොටසක්. ඉතාමත්ම වැදගත් කාරණයක්. එතකොට මේ මෙතන කියන නාම රූපය මේ අන්‍යෝන්‍ය සත්‍ය සම්බන්ධතාවයෙන් බැඳුණු දෙකක් මෙතන. මේ නාමය මේ නාමයේ හේතු කොටගෙනයි අර රූපය පවතින්නේ. ඒ කියන්නේ අර රූපය අඳුනගන්නේ. රූපය අඳුනගන්නේ මේ නාමය මුල් කරගෙනයි. දැන් අර දරුවා අර ඒ පස්ස වේදනා සංඥා චේතනා මානසිකාර ආශ්‍රයෙන් තමයි අර රූපය අරකේ අර සදගති ආදී එහෙම තේරුම් ගත්තේ, ගුරුල් ගති ආදී තේරුම් ගත්තේ. අන්න ඒ විදිහට රූප ධර්ම පිළිබඳවත් මෙතන කියන සත්කාරිත මහ භූතානි ප්‍රදුම්නන්ත මහ භූතානං උපාදාය රූපං කියලා ඒ සතර මහ භූතයන් පිළිබඳව ඒ වැදගත්කම මෙතන දක්වලා තියෙන්නේ මක් නිසාද ඒ සතර මහ භූතයන් තමයි අර රූපේ ප්‍රාථමික අවස්ථාව දැන් අර නාමයේ ප්‍රාථමික අවස්ථාව ඒ කියන්නේ සම්මුති සම්මුති වශයෙන් ගත්තු නාමයේ ප්‍රාථමික අවස්ථාව වේදනා සංඥා චේතනා පස්ස මනසිකාරණම් ලෝක සම්මත රූපය කියන එක එහි ප්‍රාථමික අවස්ථාව තමයි සතර මහා භූතයන් මේ භූතේ නැත් වශයෙන් දේශයෙන් අඳුර ගන්න පුළුවන් අය නෙවෙයි ඒක නිසා තමයි මේ මහා භූතයන්ගේ හොල්මන් ගොඩක් වගේ මේ රූප සංඥාව මෙතන රූප කියලා කියන්නේ අත් වශයෙන් රූප සංඥාව. ඒක ඒ බව හෙළිවෙන එක්තරා ධාතවකුත් අපි පසුව සඳහන් කරනවා. ලෝකයා රූප වශයෙන් ඒ තමන් රූප වශයෙන් ගන්නෙ රූපය අඳුනගන්නේ මේ සතර මහා භූතයන්ගේ ඒ ගති ස්වરૂපයන්ව. ඒ ඒකත් ඒ නාම ධර්මයන් මුල් කරගෙනයි ලබා ගන්නෙ. අර තද බුරුල් ගති ආශ්‍රේණියේ පඨවි හඳුන ගන්නවා. ඒ විදිහට ඝන දියාරු ගති ආශ්‍රේණියේ ආපෝ ධාතු හඳුන ගන්නවා. ඊළඟට උණුසුම් සිසිල් ගති ආශ්‍රයෙන් තේජෝ ධාතු හඳුන ගන්නවා. සැලෙන පිම්බෙන ගති ආදී ආශ්‍රයෙන් වායු ධාතු හඳුන ගන්නවා. ওই විදිහට ඒක කර්තත්‍යක්ෂයටම ප්‍රත්‍යක්ෂයෙන්ම ගොදුරු කර ගැනීම ගන්නවා අන්තර මහ භූතයන්ගේ ස්වභාවයෙන් ඒ අනුව ඇති කරගත් රූප සංඥාව තමයි එතකොට මේ පුද්ගලයාගේ සිටේ තිබෙන්නේ. මේකයි නාම රූපය. මේක මේක තමයි ඒ පුද්ගලයාගේ ලෝකය. ඔන්න එතකොට මේ මේ කාරණේ වඩාත් පැහැදිලි වෙන <clears throat> ගාථාවක් තිබෙනවා. යක්ඛ නාමංච රූපංච අසේසං උපරුජ්ජති අතිගං රූප සංඥාච එත්තසා චිජ්ජතේ ජත. ජත සූත්‍රය කියලා වැදගත් සූත්‍රයක් සංයුත්තන් කියන සඳහන් වෙනවා. ඒ කියන්නේ ඒක ඉතාමත්ම ප්‍රකට ගාථාවක් එතන තියෙනවා දේවතාවෙක් බුදු පියාණන් වහන්සේගෙන් විමසනවා අන්තෝ ජතා බහිජතා ජතා ජතිතා පජා සංසං ගෝතම පුච්ඡාමි කෝයි මං විජතේ ජතං කියලා මේ ලෝකය පිළිබඳව කියන්න තියෙන්නේ අන්තෝ ජතා අතුලතත් අවුලක් පිටතත් අවුලක් බහිජත ජතය ජතිතා පජා මේ සත්ව ප්‍රජාව එක්තරා විදිහක වෙලුමකින් වෙලිලා ඉන්නේ සංසං ගෝතම පුච්ඡාමි මම අසනවා ගෞතමෙනි ඔබගෙන් කෝ ඉමන් විජතේ ජට මේ මේ වෙලුම මේ අවුල කොහොම කවුද කවුද ලියන්නේ කියලා මේකට බුදු පියාණන් වහන්සේ පිළිතුරු දෙනවා ගාථා තුනකින් පළමුවෙනි ගාථාව ඉතාමත්ම ප්‍රකටයි විසුද්ධි මාර්ගයේ මුලටගත්තු නිසා සීලේ පතිත්ථාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤං ස්වභාවයන් ආතාපි නිපකෝ භික්ඛු සෝ මං විජතේ ජතං කියලා ඒ කියන්නේ යම් කිසි භික්ෂුවක් ඒ සීලේ පිහිටලා සමාධි ප්‍රඥාව වඩලා ඊටාත්ම ඒකේ ස්තවන වීර්ණයෙන් යුක්ත ඥානවන්තව උත්සාහ කරනවා නම් ඉබඳු භික්ෂුවේ රහතන් වහන්සේට පුළුවන් මේ අවුල දිහන්න කියලා දෙවෙනි ධාතාවේ කියවන්නේ කියවෙන්නේ ඒ සංරාගෝච දෝසෝච අවිජ්ජාච විරාජිතා සීනාසවා අරහන්තෝ තේසං විජිතා ජතා කියලා. එතන අමුතින් කියවෙන්නේ එතන යේසං රාගෝච දෝසෝච යම් රහතන් වහන්සේලාගේ රාගය, ද්වේෂය, රාගය, ද්වේෂය සහ අවිද්‍යාව කියන මේ මේ ධර්ම විරාජිතා මෙතන අමුතු වචනයක් කියනවා දිගින් දිගටම කිව්වත් එතන කියලා තියෙන්නේ සිතෙන් මකා දමන ලද්දේද සිතෙන් සෝදන දමන ලද්දේද එබඳු වේ රහතන් වහන්සේලා පිළිබඳවත් අර කියන්න තියෙන්නේ ඔවුන් විසින් උන්වහන්සේලා විසින් අර ඒ ජටාව අවුල දිහන ලදී අවුල දිහන ලදී කියන එකයි. ඒකෝ තුන්වෙනි ගාථාවෙන් මෙතන අපේ ප්‍රස්තුතියට අදාළ වන්නේ යක්ඛ නාමංච රූපංච අසේසං උපරුජ්ජති අතිඝං රූප සංඥාච එච්ඡසා චිජ්ජතේ ජටා මෙතන කියන්නේ අර පුද්ගලා අදී පුද්ගලා දිටවන්න වගේ පුද්ගලකින් පිළිබඳව නෙවෙයි මේ ධර්මයක් හැටියට නිර්වාණය පිළිබඳව මෙතන කියවෙන්නේ. යත්ථ නාමං ච රූපං ච අසේසං උපරුජ්ජති. යම් තැනක නාමයක් රූපයක් ඒ වගේම පටිගම් රූප සංඥාක ප්‍රතිග්‍රහ රූප සංඥාවත් අසේසං උපරුජ්ජති. සම්පූර්ණයෙන්ම වලකාලනු ලැබෙයිද උපරෝධනීය වෙයිද යත්තනානම් පිරූපං චාසේසං උපරුජ්ජති පටිඝං රූප සංඥාච එච්ඡසා චිද්දතේ ජත ඒ එතනයි ඒ ජතාව ඒ වෙලුම ඒ ඒ අවුල ලියනු ලබන්නේ කියන එකයි එතකොට මෙතනින් කියවෙන්නේ තර නාම රූප නාමයක් රූපයක් ඒ වගේම මෙතන කියන පටිඝය අර සාමාන්‍යයෙන් ව්‍යවහාරයේ තිබෙන ඒ ද්වේෂය නෙවෙයි මෙතන කියන්නේ අර පටිඝය කියලා කියන්නේ වෙන සිංහල වචනයක් ගත්තොත් අර රූප දැන් රූප ධර්මයන් පිළිබඳව එක්තරා ගැටීමක් තියෙනවා. සමහරවිට නොදැනුවත් වුණා වගේ යම් කිසි දෙයක හපුණාම හැරිලා බලනවා මේක අඳුන ගන්න. ඒ වගේ දෙයක්. එතකොට මේ අපේ ඇස් තිබුණට ලෝකයාට ඇස් තිබුණට බුද්ධයාණන් වහන්සේගේ වචන හැටියට ධර්මචක්ෂුෂයත් ආයතනකම් ලෝකයා අන්ධයි. එතකොට මේ අපේ හැපෙන එකේ හැපෙන හැපෙන දෙය ඒ හැපීමෙන්මයි අඳුනගන්නේ. ඒ ගැටීමකුත් එතකොට මෙතන තියෙන පටිගං රූප සංඥාත. ඒ ගැටීමකුත් ඒ ගැටීම හඳුනා ගැනීම වශයෙන් නැති කරගන්න රූප සංඥාව. මේ ගැටුනේ යම් කිසි සාද දෙයක, උෂ්ණ උණුසුම් දෙයක, බුරුල් දෙයක ආදී වශයෙන් ඒක පිළිබඳව සංඥාවක් ඇති කරගන්නවා. මේක ඉතින් ඒ වගේම මෝඩයෝ ගණනක් මේක ස්ථිර කරගත්තොත් මේක ඉතින් ලෝක සම්මුතියක්, සත්‍යයක්. මේක තමයි වචනය. වචනේ දැන් නොම දන්නවනම් යම් කිසි දෙයක නොම දන්නවනම් ඒ තැනත්තා ඒ දේ දැනගත්තා කියන අවබෝධයකුත් වෙනවා. ඔන්න ඔය විදිහේ අතලවිල්ලක් තියෙන නිසා තමයි මේ ඉලක්ක එහෙම නැත්නම් වේලුමක් එහෙම නැත්නම් අවුලක් හිටිට බුදු පියාණන් වහන්සේ වදාළේ. මේ නාමෙහි තිබෙනවා ලෝකියා අවිද්‍යාව කරාගෙන යන ස්වභාවයක්. අවිද්‍යාව හැඟවිලා තිබෙන්නේ මේ නාම පද තුලයි. එතකොට මේවා මේ මේවායි නිදීමේ මාර්ගයයි මේ විදර්ශනා මාර්ගය. ඒක නිසා තමයි අර කුඩා දරුවා වගේ, ලෙඩා වගේ අර සති සම්පජාඤ්ඤය බොහොම හිමින් තමන්ගේ ඉරියව් පැවැත්වීම ආදීන් සති සම්පජාඤ්ඤයෙන් බොහොම දුකසේ අර නාම රූප ධර්ම මතු කර ගන්නවා. නමුත් වෙනස තිබෙන්නේ ඒ ඒ විදිහේ ඒ ලෙඩා වගේ හිටියට ඇත්ත වශයෙන්ම නිරෝගී වෙන්න කරන උත්සාහයක් කුඩා දරුවෝ වගේ නොදන්න වගේ හිටියට අත්ත වශයෙන් මේ බහ තෝරන්න දන්න. ඒකට යෝගාවචරය බහ තෝරන්න දන්න යෝගාවචරය අර විදර්ශනාව සඳහායි අර විදිහේ ප්‍රයත්නයක් කරන්නේ. එතකොට මේ විදිහට අපිට පේනවා මේ නාම රූප ධර්මයේ පිළිබඳවත් යම් කිසි ගැඹුරක් තිබෙනවා. විශේෂයෙන්ම අර සම්මුතියට අදාළ සම්බන්ධතාවක් මෙතන තිබෙනවා නාම කියන වචනේ. මෙන්න මේ නාමයේ අර සම්මුතියට අදාළ අර සාමාන්‍ය නාම කියන එකට ඒ නාම කියන වචනයටම සම්බන්ධතාව අර අටුවාවල දෙන නියුක්තියෙන් අමුතු නිරුක්තියෙන් අර නැමීමෙන් අමුතු නැමීමෙන් යටපත් වෙනවා මෙන්න මේකයි අර සද්ධර්මයේ ඒ සද්ධර්මයේ ප්‍රගතිය ගැන කල්පනා කරලා බලනවා නම් සමහර විට කෙනෙකුට සංවේගත් ඉපදින්නේ මේ විදිහේ මේ අර්ථකථන ගැන. එතකොට මෙතන ගත යුත්තේ අපි අර නාමංච රූපංච කියන්නේ අත්‍ය වශයෙන්ම කෙලින්ම කියන්න පුළුවන් නාමයක් රූපයක්. ඒක තවදුරටත් තේරුම් ගන්න නම් ඒක ඇත්ත වශයෙන්ම මේක පිළිපැදලමත් තේරුම් ගන්න ඕන අර ස්පර්ශ වේදනා ආදී ඒ ඒ ධර්ම මාර්ගයෙන් ඒ ලෝකයා හඳුන්වන නාමයට වඩා ගැඹුරට යාමක් මෙතනින් කෙරෙන්නේ. එතකොට මේ නාම රූපය ගැන එහෙමයි මේක මේ මෙතෙක් සඳහන් කළ අදහස් සමූහයම අපි වාක්‍ය දෙකකට හකුණු වල දැක්වුවොත් මෙන්න මේ විදිහටයි කියන්න වෙන්නේ. නාම රූපයේහි එන නාමය නාම රූපයකි නාම ස්වરૂපයකි නාම රූපයේහි එන රූපය නාම රූපයකි නාම මාත්‍ර රූපයකි නැවතවර නාම රූපයේහි එන නාමය නාම රූපයකි නාම ස්වરૂපයකි නාම රූපයේහි එන රූපය නාම රූපයකි නාම මාත්‍ර රූපයකි. එතන අර අවධාරණය කරන පදයන්වයි මෙතන කියන්නේ. එතකොට මෙන්න මේකෙන් අර කිව්වේ මේවා ප්‍රාථමික අවස්ථාව. නාමයේ තිබෙන්නේ ලෝක සම්මත නාමයේ ප්‍රාථමික අවස්ථාව. රූපයේ තිබෙන්නේ සතර මහා භූතයෙන් ඒකට සම්බන්ධ කරලා ගත්තාම එතන තිබෙන්නේ අර රූපයේ ප්‍රාථමික අවස්ථාව. ඒ නාම රූපය පිළිබඳවයි ඒ විදිහම කියන්න සිද්ධ වෙනවා නිබ්බාන ගැන. නිවන පිළිබඳවත් ඒ විදිහම අර අර්ථකථන ආදීදී යම් කිසි අමුත්තක් සිද්ධ වෙච්ච බව පේනවා. ඊටාත්ම ප්‍රකටව මේ කාලයේ ව්‍යවහාර වෙන්නේ නිබ්බාන කියන වචනයට දෙන නිරුක්තිය තමයි වාන සංඛාත සංහාය නික්ඛන්තත්තා ඒකම නැත්නම් නික්ඛන්තන්ති ඔය ආදි වශයෙන් වාන නම් වාන නම් වූ සංඛාවෙන් නික්මුණු නිසා නිවන ලබනවා වාහන කියලා ගන්න මෙතන අර වියමනක් හැටියට ඒක ටිකක් දිගට ගිහිච්ච අර්ථයක් අර කලින් අර කරපු නැවීම වගේ එකක් මේ වාහන සංහාවේ තිබෙනවා මේ භවයෙන් භවය සම්සන්දන ඒ එක ටිකට ගලපන ස්වභාවය අන්න ඒක නිසා සංහාවට වාහන කියලා කියනවා ඒ සංහාවට වාහන කියලා කියනවා නිර්වාණය සංහාව නැති නිසා නිවාන නිබ්බාන. ඔය විදිහටයි නිබ්බාන කියන පදයේ පදයට නියුක්ති දෙන්න වැඩියෙන්ම නියුක්ති වෙන පුරුදු වෙලා තිබෙන්නේ. නමුත් අපි සූත්‍ර දේශනාව බලනකොට මුල ඉඳලා අගටම මේ විදිහේ නිරුක්තියක් නම් අපිට කොතනකවත් දකින්න ලැබෙන්නේ නැහැ. එපමණක් නෙවෙයි. මේ නිබ්බාන කියන වචනේ තිබෙන නිවීම කියන අර්ථයයි මෙතන ඇත්ත වශයෙන්ම ධර්මයේ ජීවය තියෙන වචනේ. මේ මේ නිතර දෙවිලේ සත්‍යයනා කරන රතන සූත්‍රයේ සඳහන් වෙන නිබ්බන්ති ධීරායතයන් පදීපෝ ඒ රහතන් වහන්සේලා මේ පහන වගේ නිවි යනවා. ඔය නිවි නිවි යන පහනක් පිළිබඳ උපමාව ධාතු විභංගාදී කොටිකුත් සූත්‍රවල සඳහන් වෙනවා. සමහර අවස්ථාවල සඳහන් වෙන නිවි යන පන්දමක් ගැන පජ්ජෝතස්සේව නිබ්බාණ විමුක්ඛෝ චේතසෝ අහු කියලා. පන්දමක නිවීම වගේ ඒ සිත නිවුනා කියලා. තවත් සමහර තැන්වල ගින්නක් නෙවීම පිළිබඳව දැන් ආදිවච්ඡකොත් සූත්‍ර ආදීදී බුදු පියාණන් වහන්සේ මේ ගින්නක නෙවීම පිළිබඳ උපමාවයි දක්වන්නේ. ඒ තාමත්ම ගැඹුරු අර්ථයක් තරාම යන ගෙන යනවා ඒකෙන්. ගින්නක් ගින්නක් පවතින්නේ ඒ දරකෝටි ආදිය මුල් කරගෙනයි. එතකොට දැන් ගින්නක් දැල් වෙනකොට කෙනෙක් අහුවොත් දැල් වෙන්නේ කුමක්ද කියලා අපි මේකට දිය යුතු පිළිතුරු කුමක්ද? දැල් වෙන්නේ කුමක්ද? දරද දැල් වෙන්නේ ගින්නද? දර නිසා ගින්න දැල්වෙනවා ගින්න නිසා දර දැල්වෙනවා. මේක සමහර විසඳ ගන්න බැරි නිසා නැති ගින්දර කියලා වචනයක් තියෙන්නේ. ඉතින් මෙතනම තියෙනවා ඉදප්පච්චේතාව. මෙතන විචාරාත්මක ගැඹුරු අර්ථයක් තියෙන බව අපිට පේනවා. කියන වචනේ විචාරාත්මක ගැඹුරු අර්ථයක් තිබෙනවා. එතකොට ඒ ඒ නිසාම තමයි මේ දැන් නිබ්බාන කියන එකේ සත්‍ය හැඳින්වීමට පද රාශියක් අධිවචන නමින් හැඳින්වෙන පාළියේ ඒ පర్యాయ පද පද රාශියක් තිබෙනවා පෙළින් සොයා ගන්න පුළුවන්. ඒවා 33ක් සංග්‍රහ කළා ඒ සංයුත් සංගියේ ඒ අසංකත සංයුත් ආදී ඒ අද කොටසේ දක්වලා තිබෙනවා 33ක්ම. නමුත් මේවා අතරින් නිප්පාන කියන පදය තමයි ප්‍රධාන. ඒට ඊට මුල් කාලෙම ඊට ප්‍රධාන තැනක් ලැබුණෙත් මෙන්න මේ ගින්න පිළිබඳ උපමාව පිළිගන්න නිසායි. එතනම තිබෙනවා ලෝකයේ ආසන ප්‍රශ්න වලට පිළිතුරු රාශියක්. දමච්චගත පරිත්‍රාජකයා බුදු පියාණන් වහන්සේට චෝදනා කළා. ඒ වගේම තවත් බොහෝ තැන්වල තිබෙනවා මේ උච්ඡේදවාදයක් කියලා. මේ නිවන මේ බුදු පියාණන් වහන්සේ දේශනා කරන මේ උසස් తත්වය ඒක ඇත්ත වශයෙන්ම උච්ඡේදයක් කියලා. සතෝ සත්ත්වස්ස උච්ඡේදං විනාසං විභාං ප්‍රඥපඤ්ඤපේති කියලා. සතෝ සත්ත්වස්ස ඇත්තා වූ සත්වයේ සත්‍ය වශයෙන්ම සිටිනා වූ සත්වයේගේ උච්ඡේදයක් දක්වනවා කියලා. බුදු පියාණන් වහන්සේ ඊට පිළිතුරු දුන්නේ මේ ගින්න උපමාව අරගෙන දැන් ඔබ ඉදිරියේ මේ ගින්නක් දැල්වෙනවා මේ දරකෝටු නිසා. එතකොට දන්නව නේද මේ ගින්න දැල්වෙන්නේ වෙන හේතුවක් නිසා මේ දරකෝටු නිසා මේ උපාදාන කරගෙන. ඉතින් ඇරෙන්න ගින්නක් කියලා 아무තු දෙයක් නැහැ. එතකොට මේකනම තියෙන ප්‍රතිත් සංස්පාද ධර්මය. යම් කිංචි සමුදේ ධම්මං සබ්බන්ත නිරෝධ ධම්මං මේ මේ විදිහට දැල්වෙන ගින්න අර හේතු ප්‍රත්‍යයට උපකාර වුණු ඒ දර ඉවත් කරාම ඒ එහෙම නැත්නම් දර අවසන් මාර්ගපින්නී වෙනවා. ඒකට තවත් දුරටත් මේක ගැඹුරු තේරුම් ගන්න පුළුවන් මේ දර පිළිබඳ උපාදාන මේ උපාදාන වචනේ යෙදෙනවා සාමාන්‍යයෙන් ඉන්ධන ද්‍රව්‍ය. ඉන්ධන ද්‍රව්‍ය කියන්නේ ගින්නක් දැල්වීමට උපකාර වෙන දර ආදී දේ. ඒ වචනේ යෙදන්නේ අර ගින්න දර අල්ලගන්න නිසා. ගින්න දර අල්ලගන්නවා දර ගින්න අල්ලගන්නවා. මෙතන තමයි මේ එතන තමයි ඉදප්පත් කියතාව. ඒ විදිහේ ඒ විදිහේ පැවැත්මක් මෙතන තියෙනවා. ඒකට පැවැත්ම කියලා කියන්නේ අත්ත වශයෙන්ම අර ඒකාන්ත සත්‍ය අර අර Hinduන් Hinduන් අතර මුල් කාලේ ඉඳලම වෛදික යුගයේ ඉඳලම තිබුණා සත් අස සත් වලින් අසත්‍ය ඇති වුණේ සතන් අසතෝ සත්‍යයේත අසත් වලින් සත්‍ය තියෙන්නේ කොහොමද? ඔය විදිහේ මහා ගැටලු මුල් කාලේ ඉඳලම තිබුණා. නාසදාති නෝසදාති කදානි ආදී ඒ වෛදික ග්‍රන්ථවලත් තිබෙනවා මුල්ම කාලයේ මේක මුලම සත්‍ය ගුණෙත් නැත අසත්‍ය ගුණෙත් නැත කියලා මේක සමහරවිට මේක නැවුක කියලා ගන්න නැත කියලා ওই විදිහ මහා පටලවිල්ලක් හදාගෙන තිබුණා මේ සත් අසත් කියන වචන දෙක මුල් කරගෙන බුදු පියාණන් වහන්සේ විතරයි මේ සියලුම ධර්මවලට වෙනස් අන්දමේ පුදුම අන්දමේ විග්‍රහයක් දුන්නේ භාවය පිළිබඳව මේ භාවය කියලා කියන්නේ අන්න අර ගින්න වගේම දෙයක් මේ උපාදානයක් ඇති තාක් මේ භාවය පවතිනවා උපාදානිය නැති වුණා කියලා භාවය නිරුද්ධ වෙනවා. එතකොට මෙතනම තිබෙනවා මේ ගින්න පිළිබඳ උපමාවෙම පිළිතුර තිබෙනවා. අර නිතර අහන ප්‍රශ්න ඒවල අව්‍යාකට වස්තු වශයෙන් ධර්මයේ සඳහන් වෙන ධර්ම ප්‍රශ්න 10ක් ඉන් අද අද ප්‍රශ්න හතර තථාගතයන් වහන්සේ මරණින් මතු සිටිනවද නැද්ද කියලා ආදී වශයෙන් එයාසු හතර ආකාර ප්‍රශ්නයට පිළිතුරු මෙතන තිබෙනවා. අර ගින්න කොහෙද ගියේ කියලා. දැන් මේක සාමාන්‍ය ව්‍යවහාරයක්. නිබ්බුතෝති සංඛං ගච්ඡති. බුදු පියාණන් වහන්සේ මේ අබ්බිවච්ඡගොත් ඒ වච්ඡගොත් සූත්‍රයේ ගින්න පිළිබඳ උපමාවේදී ප්‍රකාශ කළේ අවසානයේ ප්‍රකාශ කළේ නිබ්බුතෝටි සංකම්ගත නිවන ගින්න නිවන නිවනට පස්සේ කියන්න තියෙන්නේ ඒකට ඒක සංඛාවට වෙනවා ගණන් ගන්න වෙනවා නිබ්බුතෝ නිවනා කියලා. ඉතින් ඒක මේ ගියේ කියන කියාර ගියේ කියන වචනේ තියෙන නිසා නිවිල නිවිල කොහෙද ගියේ කියන එකයි සාමාන්‍ය ලෝකයා අහන්නේ. මේක නැගෙනහිරටද බටහිරටද උතුරටද දකුණටද උඩටද පහටද දී කියලා අය අර වචනය අනුව යනවා. අන්න අර නාමපදී අර අන්න නාම නාම ධර්ම පිළිබඳ අවබෝධයක් නැතිකම නිසාමයි ඒක. එතකොට ඒ විදිහට ඒ නිවි ගියේ කියන වචනය ඔස්සේ යන අවස්ථාවේදී බුදු පියාණන් වහන්සේ පෙන්වුම් කරන ඇත්ත වශයෙන්ම මේ මේ ගින්නට ගැන කල්පනා කරාම අන්න තමන් අසන ප්‍රශ්නේ මෝඩකම පේනවායි කියන එක. ගින්න නිවුනහම කොහෙද ගියේ කියලා අරුවාම ඒකට පිළිතුරු දෙන්න බැරි බැරි වුණේ අර මේ සංකල්ප වල තියෙන අඩුපාඩුව නිසා. ඔන්න ඒ විදිහට මේ නිබ්බාන කියන එකේ ඉතාමත්ම ගැඹුරු අර්ථයක් තියෙනවා. අච්චි යථාවාත වේදේන චිත්තෝ අත්සං ඵලේ තින උපේති සංඛං. උපතියෝමාන පුච්චාරි සුත්ත නිපාතේ සඳහන් වෙනවා. අච්චි යථාවාත වේදේන චිත්තෝ ඉනිසිල පුලගින්නේ වුණාට පස්සේ අත්සංගතෝ ඒක ආස්තයට ගියයි කියලා කියන නිසා ඒක ගැන වෙන වෙන ප්‍රමාණ කිරීමක් ඒ පිළිබඳව ප්‍රඥප්තිය දීමක් කළ හැකි කළ හැකි නැහැ කියලා. ওই විදිහට එතකොට නිබ්බාන කියන එකේ ඉස්හාමත්ම ගැඹුරු අර්ථයක් තිබෙනවා. මේ ගැඹුරු අර්ථය ක්‍රමක්‍රමෙන් යටපත් වුණු බවයි අපට පෙනෙන්නේ. නැතිව මේ 아무තු නිරුක්තියක් දැනීමට යම් කිසි හේතුවක් රහසක් තිබෙන්න පුළුවන්. මේ නිබ්බාන කියන පදයේ නිවීම කියන එක ටිකක් ඒක ගැන මදිකමක් ඇති වෙන්නේ නැති. ඒකට හේතුව හිතා ගන්න පුළුවන් බොහෝ විට මේ අපේ අතුආචාර්යින් වහන්සේලාට ජීවත් වෙන්න සිද්ධ වුණේ ඒ බ්‍රාහ්මණ ඉන්ගේ ප්‍රශ්න මහා ගැඹුරු ප්‍රශ්න තර්ක මැදේ ජීවත් වෙන්න සිද්ධ වුණේ. ඔවුන් නිතරම මේ ධර්මයට එල්ල කළ ප්‍රහාරය තමයි මේක උච්ඡේදවාදයක් කියලා. කොහොම මේක උච්ඡේදවාදයක් නේද කියලා. එතකොට මේ උච්ඡේදවාද මේ මේ චෝදනාවෙන් ගැලවීමට නම් මේ නිවන ටිකක් ලස්සන කරගන්න ඕන. මේ නිවීම කියන එක මදි. මේක නිකම්ම නිවීම නිකම්ම නිවීමක් කියුවාම මේක මොකද්ද? ඒක අදුපාඩුවක් කියනවා. ඒක නිසා මේක ටිකක් දෙලින් කරලා ගන්න ඕන. නිබ්බාන ආගම්ම තන් රාගාදීෝ පහියන්ති ආදි වශයෙන් ඊළඟට අමුතු නිර්ති ක්‍රමයක් දෙන්න පටන් ගත්තා. නිවනට පැමිණ නිවන ආගම්ම කියලා එතන යොදාගන්න නිවනට අරමුණු කිරීම වශයෙන් පැමිණවහම මේ කෙලෙස් නැති වෙනවා. ඔන්න ඔතන එක විශාල ගැටලුවක් තිබෙනවා. අර සූත්‍ර රාශිය දැන් ගැනට අපිට ඉදිරියට හමු වෙන මේ සූත්‍රවල පිළිබඳව දුරවබෝධයට හේතුවක් ඔන්න ඔතනයි. මේ අතුආයේගේ ඒ අනිත්‍යයේ උගතුණු කල්පනා කරන්නේ මේ නිවන කියන එක ඒක සත්‍ය වශයෙන්ම ඈත තිබෙනවා අපෙන් අහන්න එපා කොහෙද කියලා අසුවල් තැනේ කියලා කියන්නත් බෑ. ඒ වගේම හැමතැනම තියෙනවා මේ තියෙන මේ ගුඪ ධර්මය. මේ අත්‍යවශ්‍යම ගුඪ ධර්මයක් බවට පත් වුණා. මේ ගුඪ ධර්මය දැක්කහම අර කෙලෙස් ඉබේම නැති වෙලා යනවා. ඔන්න ඔහොම තත්ත්වයක් මෙතන දක්වන්නේ. අර තීර තීර තීරි ගාථා ආදී ග්‍රන්ථවල ඒ ධර්මයේ ප්‍රත්‍යක්ෂ කර තිරපිනියන්නේ අනු උදාහරණය මොකද්ද? සීති භූතෝති නිබ්බුතෝ අහන කොටත් සිල්වන විදිය වචන දෙක. සීති භූතෝති නිබ්බුතෝ සිටි සීල් වූයේ වෙනි යෝනේ වෙනි. අනේ මේ වචනේ හරි කමක් මේ පසු කාලීන උතුට පෙරුණා. මෙතන මේ මේ නිවීම වන්නේ අපේ సంతානයක අධිතාකාශී නෙවෙයි. ඒ సంతානයේ නිවීම වුණා නම් එක මොහොතක් ජීවත් වුණත් අවුරුදු 100ක් ජීවත් වුණත් ඒ නිවීම පිළිබඳ ඒ සැපය ඒ සංසිඳීමේ පුද්ගලයා ඒ තැනත්තා විඳිනවා. අන්නේ ඒක තමයි අර ලද්ධා මුදා නිබ්බුතින් භුජමානා කියලා රතන සූත්‍රයේ තියෙන්නේ. විදම් කරන්නේ නැතිව ලබා ගන්න පුළුවන් මේ නිබ්බුතිය. ඒ ඒක භුක්ති විඳින්න පුළුවන් නිබුතියක් නිවීමක් විදම් විදමක් නැතිව භුක්ති විඳින්න පුළුවන් නිවීමක් ලබාගත්තු අය තමයි රහතන් වහන්සේලා. එතකොට මේ ලෝක සම්මත වශයෙන් බලනවා නම් නිවීම කියනකොට උච්ඡේදයක් එතන ඉහාට මොකක්වත් නැහැ කියලා එහෙම හැඟීමකුත් එනවා. ඔන්නෝක නිසා තමයි අර නිබ්බාණං පන ආගම්ම රාගාදීෝ පහියන් කියන නැත්නම් නිවන දුක්ඛාම සමහර අවස්ථාවල තෝරනවා නිවන දුක්ඛාම තමයි සංහාව ඡේදන්නේ. එක පැත්තකින් තෝරනවා දැන් නිවන කියන ඇහුවාම සංහාවෙන් නික්ම නිසා නිවන. අනිත් පැත්තට තෝරනවා නිවන දැක්කහම තමයි සංහාව නැති වෙන්නේ. එතකොට මේ දෙකෙන් මොකද්ද ගන්න ඉදිරියට කියන එක අපිට ටිකක් ප්‍රශ්නයක් වෙන්න පුළුවන් පරස්පර විරෝධීතාවක් මෙතන තියෙනවා. නිවනෙන් නික්මුණු සංහාවෙන් නික්මුණු අර්ථයෙන් මේක නිවන වෙනවා. ඊළඟට මේ නිවන කියන එක ඈත දැක්කහම හරියට අර එළියක් වගේ ඈත දැක්කහම ඔන්න සංහාව නැති වෙනවා. නමුත් මේ ධර්මයේ තිබෙන ඉතාමත්ම පැහැදිලිවම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තිබෙන්නේ මේ අර නොදන්න අර බුදු පියාණන් වහන්සේම අනිකුත්තර බ්‍රාහමණින් ආදීන්ට එල්ල කර එක්තරා උපහාසාත්මක උපමාවක් තමයි නොපෙනෙන ප්‍රාසාදයකට ඉනිමඟක් ගැනීම. අන්නේ විදිහට මේ අපේ ධර්මයක් යොමු වෙච්ච බව පෙන්නනවා. බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ දැන් අර ධම්මචක්කප්පවත්තන සූත්‍රයේම ඉතාමත්ම පැහැදිලිව තියෙනවා තුන්වෙනි ආර්ය සත්‍ය හැටියට අර දුනියාවේ හැටියට සත්‍ය හැටියට සංහාව ගැන කියලා සත්තා යේව සංහාය අපේස විරාග නිරෝධෝ සාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ කියලා විදිහට පැහැදිලි වචනෙන් සඳහන් වෙනවා. එම එම তৃෂ්ණාවගේම නිරවශේෂ ප්‍රාණය අද විරාගයේ නිරෝධය අපහැරීම ඔය ආදි වශයෙන් දක්වනවා. එහෙම කියලා තියෙන්නේ අර අර මේ තියෙන එකමයි මේ තියෙන සාසාදයටයි මේ එහෙනම් මේ තියෙන දුක්ඛ ස්කන්ධයමයි මේ නැති කිරීම කියන එකමයි නිවන. සංහප්පයෝ නමුත් අතුවනේ මේක ටිකක් අධිකමක් තියෙනවා සංහප්පයෝ කියන කයමත්ත මේව නිර්වාණ සිය මාත්‍රියම නිර්වාණය නෙවේ නමුත් අපිට තේරෙනවා සංහප්පය කියන එකේ ඒකේ තියෙන සපත රහතන් වහන්සේලා පමණයි දන්නේ ඒක නිසා තමයි අර උදාන පාළියේ සඳහන් වෙන්නේ යන්ත කාම සුඛං ලෝකේ යන්තිදං දිව්‍යං සුඛං සංහප්පය සුඛස්තීතියේ කලං නාග්ගන්ති සෝලසින් කියලා යම් ලෝකී යම් පිළිකාම සුඛයක් තිබෙනවා නම් යම් දිව්‍යමය සුඛයක් තිබෙනවා නම් සංහා සංහාව ක්ෂය කිරීම කියන ඒ සැපේකට අර කියාපු සැප ඒවා දහසෙන් පංගුවක්වත් ලැබෙන්නේ නැහැ කියලා කියනවා. ඒ වගේම තවත් දැන් උදාන පාළියේ බොහෝ විට දක්වන ධාතා ඉතාමත්ම ගැඹුරු. ඒක හිතා ගන්න පුළුවන් උදාන කියලා කියන්නේ ප්‍රීති වාක්‍ය. සාමාන්‍යයෙන් ප්‍රීති වාක්‍යයේ අර සංසුන් හුස්ම වගේ බොහොම ගැඹුරකින්. සාමාන්‍ය කථාන්තරයටත් වඩා ඈතට විහිද යන අර්ථයක් තිබෙන උදාන පාළියන ගාථා. ඒකම එක ගාථාවක් තමයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන ආනන්ද හාමුදුරන්ට සිං කෛරාවුද පානේන ආපාතී සබ්බදාසියුම් සංහාය මූලතෝ චිත්වා චිත්ත පරිේෂණං කරේ මේක අපිට තේරෙනවා වාදින්ම භාෂාවෙන්ම පරිවර්තනය කළොත් සිං කෛරාවුද පානේන ආපාතී සබ්බදාසියුම් හැමදාම වතුර පිරෙනවා නම් ඉඩක් මොකටද? සංහාය මූලතෝ චෙත්වා සංහාව මුලින් තින්දට පස්සේ චිත්ත පරිේෂණං කරේ. තවත් මොකද්ද සොයසෑලි දෙන්න තියෙන්නේ? එතකොට මේ සංහාවක්ෂය කියන එක නිකම්ම ක්ෂයක් නෙවෙයි බව අපිට මෙතන තේරෙනවා. මේ තෘෂ්ණාවක්ෂය කරා නම් යම්කිසි සංකාණයකින් එතන මේ සංහාව කියලා කියන්නේ මොකද්ද? පිපාසය. ඒකම තමයි අර නිවනට සමහර තැන්වල යොදලා තියෙන පිපාස වීණෝ කියලා. පිපාසයේ සංකේත වාදක්කා. විපාකයේ සංසිඳවාගත් කෙනෙකුට වතුරු පොහොන් යාමක් වගේ වැඩක් මේ කරන්නේ. මේ සංහා උච්චය කිරීම මාදි කියන එක. ඒ විදිහ අදහසකුයි දෙන්නේ යන්නේ. නමුත් මේ සංනක්කේම ඉහළම සපතයි. විපාකයේ සංසිඳනවා නම් යම් කිසි පුද්ගලයෙක් ඒ පුද්ගලයාට ආවර්ජන කරකොටම ඒ ලෝකේ යාමේ විශ්වාසයෙන් දුවනවා දකින්නකොටම අතුලත බැලුවා ප්‍රත්‍යවේක්ෂා මාත්‍රෙන් පේනවා අනේ මට තිබහක් නැහැ නේ මට තිපාසයක් නැහැ නේ මේක නේද ලෝකේ ඉහළම සපත කියලා මේවල මොකද අභාව බවක් මදිගමක් මේ ලෝකේ අපේ උදසුන්ට පිළිලත් නිසා වෙන්නේ නැති මේ සම්නප්පේ කියන වචනේ ටිකක් අසුබාන්නේ මේ තන්නේ මේ බඳු වචන ගණනක් ඉදිරිපත් කරන හැම අවස්ථාවකම අතුවාචාරින් මහන්සලා බොහොම උත්සාහවත් වෙලා අර ආගම් උපදී යොදනවා සංඝාගම්ම රාගාදී සංඝාගම්ම නිබ්බාණං ආගම් ඔය ආගම් කියන පදිය නිතර යොදනවා මේක මේ ව්‍යාකරණානුකූලව එක්තරා ගැඹුරු මෙතන හේතුවක් තිබෙනවා කෙටියෙන් අපට තේරෙනවා භාෂාවෙන් දැන් මෙතන අවබෝධය මුල් කරගෙනයි අපි මේ දේශනා කරන්නේ මේ ව්‍යාකරණානුකූලව කරන මේ ආගම කියන පදේ එක්තරා විදිහක උපකාරක අර්ථයක් යෙදෙන අවස්ථාවල් තිබෙනවා. අපේ සිංහල භාෂාවේ සෝවිදී වචන තිබෙනවා. සමහර ප්‍රාදේශීය භාෂාවල තිබෙනවා. එයා ඇවිල්ලා නුවර කෙනෙක් කියලා කියනවා. එයා ඇවිල්ලා නුවර කෙනෙක් කියලා කිව්වහම ඒ ඇවිල්ලා කියන එක අපි තේරුම් ගන්න යන්නේ නැහැ. ඒ ඇවිල්ලා කියන එක අර අතුල් ඒකට නිකන් අර ආධාර කරගන්නේ දාපු වචනයක්. ඒ වගේ තමයි දැන් කියලා හිතන් කියලා ওই විදිහට හිතන් කියලා කියන එක තෝරන්නේ යන්නේ. ඔන්න ඔය විදිහට ආගම කියන පද ඒවයි තියෙන පාලි භාෂාවේ එක්තරා විදිහක උපකාරක අර්ථයක් ගන්නවනවා ඒ කොමනයි. නමුත් මේ විදිහට උපකාර කරගෙන මේ නිබ්බාන කියන එක වෙන් කර ඈත් කළ අර සංහාවේ සමාන දෙයක් සිද්ධ වුණා. ඇත්ත වශයෙන් මෙතන කියෙන්නේ අර රාගාදී ක්ලේශම හැම එකක්ම ගින්නක් බුදු පියාණන් වහන්සේ වදාළ ඇත්ත වශයෙන්ම භව නිරෝධය මේ නිවන නිවන කියලා කියන්නේ භව නිරෝධය පිළිබඳ ප්‍රත්‍යක්ෂයයි භවයම 11 ගින්නක් එතකොට මුළු භවයම ඉතිරිගතට පස්සේ තවත් මොකද දුවන කරන්නේ නමුත් මේ කාරණා තෝරගන්න බැරුවද මොන හේතුවකින් මොන ආරතනාවකින් නිසාද උත්තම වඩා සම්මෝහ විනෝදනි ඒ වචනයටවත් ගැලපෙන්නේ නැති විදිහට සම්මෝහ විනෝදනි ග්‍රන්ථයේ විවිධ විවරණයක් විසඳ වායුවේ ඉදිරිපත් කරගෙන නිවන පිළිබඳව කරලා තියෙනවා. එතින් සමහර විට අතුවාචාරින් වහන්සේනම කියන සමහර විට ඉතාමත්ම ඕලාරික විදිහට අර්ථයට ඉදිරිපත් කරලා තියෙනවා. ඒක සමහර විට ධර්ම ගෞරවයටත් ඒක තරම් හොඳ නැති වෙන්න පුළුවන්. මේ නිවීම කියලා කියන්නේ අර ඒ විසන්දවාදී ඉදිරිපත් කරගෙන කියනවා ඔය රාගක්ඛය එතන ඒ විසන්දවාදී කියන හැටියට පෙන්වන්න කරන්නේ ඒක අත් වශයෙන් බුද්ධ වචනයයි විසන්දවාදී කියන්නේ ඒ සූත්‍ර දේශනාවල කොටින් සඳහන් වෙනවා නිබ්බාණයට අදි වචනයක් වශයෙන් රාගක්ඛය දෝසක්ඛය මෝහක්ඛය ඉදන් උත්තේ නිබ්බාණය කියලා මේ රාගක්ඛය දෝසක්ඛය මෝහක්ඛය කියන පද තුනම නිවනට අදි වචන වශයෙන් විදිලා තියෙනවා සූත්‍රවල එක තැනකට නෙමෙයි බොහොම තැන්වල නමුත් අතිවාචාරින් වහන්සේ මෙතන පළමුවෙන්ම මේක අදිවචන තුනක් කරගන්නවා. රාගක්ඛය කියන්නේ ඒක අදිවචනය, දෝෂක්ඛය කියන්නේ තව අදිවචනය, මොහක්ඛය කියන්නේ තවත් අදිවචනය. ඊළඟට අර විසන්දවාදියා ඒ කාල්පනික විසන්දවාදියා ඉදිරියට අරගෙන ඒ සුද්ධලයට පෙන්වුම් කරනවා මේ ක්ලේ මේක මේ කෙලෙස් නිමින් මාත්‍රයක් නම් මෙතන ඒ නිමින් මාත්‍රයක් නම් රාගාදියත් රාගාදී ඒ ගැනීම මාත්‍රයක් නම් මේක හරියට අර තිරිසන් සතුන්ගේ කෙලෙසිනා ගැනීම වගේ කියලා. තිරිසන් සතුන් හෝ ක්ලේශයට වසුඳ වූ අය කෙලෙසිනා ගැනීම සඳහා ඒ ඒවට අය උපකාර වන ඒ වස්තුන් ප්‍රතිසේවනය කරනවා අන්න ඒ විදිහට මෙහෙම ගත්තොත් නිවන. මෙතන ඉතාමත්ම මේ ගැඹුරුම අර්ථයක් සාසනික ගැඹුරුම අර්ථයක් යටපත් වෙලා තියෙනවා මෙතන. බුදු කියන විමහන්සේ වදාලා මේ ලෝකයේ ඒ කෙලෙස් නිවා ගන්න ලෝකයා පිරිසම්පතින් කොමන්නේ මිනිසුන් පවා පෙරාදා විශ්ලේෂණ නිවා ගැනීමට ගන්න උත්සාහය මාගන්ධිය සූත්‍රයේ දක්වලා තිබෙන්නේ අඟුරු වලක් ළඟ කුෂ්ඨ රෝගියෙක් ඉඳගෙන ගන්න එක්තරා උත්සාහයකට මේ තමන්ගේ ඒ වේදනාව නැති කරගන්න. කුෂ්ඨ රෝගියා මෙතන ඉඳගෙන මොකද්ද කරන්නේ? නිවා ගන්න එක නෙවෙයි කරන්නේ සවා ගන්න එක. සත්‍යතර සවා ගන්නවා. එතකොට මේ ලෝකයේ සත්‍ය අර කියපු සෝනතිගාලා ආදී එහෙම නාච්‍ය කරච්ඡාදී මේ තිරසන් සතුනුත් අනිකුත් කරන්නේ මොකද්ද? නිවා ගැනීම වෙනුවට සවා ගැනීමයි කරන්නේ. ඒ සවා ගැනීම උපමා කරන්න බෑ. රහතන් වහන්සේලාගේ මේ නිවා ගැනීමට නිවීමට මේ කාර නිබුතින් භුජනානා මේ නිබුතිය ඒ විදිහට සාවකාලික නිබුතියක් නෙවෙයි. මේ නිවීම සමාලගහන දාන පිටන සංසාරී දිහා බැලුවාම අත උපමාවට කියන්නේ අතපොත කතාවු කෙනෙක් සත්‍යවේක්ෂා පමණින් අපට තව නැති බව දකින්න වගේ ආශ්‍රයයන් සීනාද රහතන් වහන්සේ ඒ පිළිබඳ ප්‍රතිවේක්ෂා මාත්‍රයෙන්ම සමන් ලබා ගන්න විශ්ය පිළිබඳව මේ ඒ අහෝ සුඛම් කියලා කියන තරම් ප්‍රීතියකින් බලනවා අන්න ඒ විදිහේ නිබ්බුතිය ඒක නිසා තමයි නිබ්බුතෙන් ගුණ ගමන මෙතන මුක්ති විඳින්න පුළුවන් නිබ්බුතියක් නීති අදහස් සාහිතියක් මේ යටපත් වෙන්න සිද්ධ වුණා මෙන්න මේ විදිහේ තර්ක සමූහයකින් ඒ නිසා ඇත්තට වශයෙන්ම ධර්ම ධර්ම වශයෙන් බලනවා නම් ඇත්ත වශයෙන් මේ මේ දේශනා මාලාවට මම යම් කිසි විදියකින් ඉදිරිපත් වෙන්න කැමති වුණා නම් කැමති නේ ඒකත් මේ අතිගරු මහෝපාද්‍යය මහින්තානන් වහන්සේ මට මේ ඉස්සල ආරාධනාව නිසා අනික අපගේ ගරු සද්ධාම්කාරී මහන්සේලාට මේ යම් කිසි සේවයක් යම් කිසි සේවයක් සාසනයට සේවයක් ඉතිවේවා කියන අදහස නිසා ඒ නිසා මේ ඊළඟට අනිස්කාරණය ඇත්ත වශයෙන්ම ධර්ම සංයෝගයක් මේ විදිහේ විවරණ නිසා මට ඇති වෙන නිසා මේක නිසා මේවා පිළිබඳව දැන් මෙතන කියන්නේ මේ නිබ්බාන කියන ඒ වචනය පිළිබඳවයි මේ නිවීම මේ නිවන පිළිබඳව සඳහන් වෙන සූත්‍ර රාශියක් මේක ඉදිරියටත් තිබෙනවා කියන්නේ නමුත් ඒවා ගැන ඒවා ඉදිරියට ගැනීමට කලින් මේ මූලික කරුණු ටික ප්‍රකාශ කළේ මෙතන මේ නිල්ම කියන අර්ථය එහෙමනම් නිබ්බාන කියන එකේ ඒ වචනේ තියෙන නිල්ම අර්ථෙයි අත්‍යවශ්‍යම ගැඹුරු ප්‍රසිද්ධ සංස්කාරයට සම්බන්ධ වූ විශාල ගැඹුරු අර්ථ රාශියක් තිබෙනවා. අන්න ඒ නිසා වාහන ආදී ඒ වචන ලං කර ගැනීම නිසා මේ වැදගත් අර්ථ රාශියක් මේ යටපත් වුණා. ඊළඟට මෙතනින් දෙන්නේ කරන්නේ බුදු පියාණන් වහන්සේ දේශනා කරේ දුක්ඛ නිරෝධෝ නිබ්බාණං. බොහෝ තැන්වල කියන්නේ මේ දුක්ඛ නිරෝධය නිරෝධ කිරීමයි නිවන. එහෙම නැත්නම් සම්මක්ඛේ විතර මේකුත් වචන යොදලා තිබෙනවා. ඒ හැම තැනකින්ම දෙන්නේ කරන්නේ ඒක අභිවචන හැටියට දක්වනවා නම් ඒවට තවත් අමුතුවෙන් සක්කපද අවශ්‍ය නැහැ. අභිවචන සමූහයක් දුන්නට පස්සේ ඒ අභිවචන වලින් එකක් වෙන කරගෙන අනිත් ඒවා පැත්තකට කරලා ඒවා ඒවා ඒවා හමු වෙන හැම තැනකම අර ආදන්නා ආදී සක්කවත් පදයක් අවශ්‍ය වෙන්නේ නැහැ. අන්නේ බඳු තත්ත්වයක් තිබෙන්නේ තවත් වැඩියක් කාරණයක් තිබෙනවා මේ නිවන. අත්ත වශයෙන්ම මේ Brahmacharyaටම අයිති දෙයක්. මේ Brahmacharyaවෙම ඒක නිසා තමයි Brahmacharya පරියෝගානං කියලා කියන්නේ. මේ සාසන Brahmacharyaව පුරලා ඉවර වෙනකොට නිවන එතනමයි. බුදු පියාණන් වහන්සේගෙන් එක්තරා අවස්ථාවක ඔය රාජ සංයුත්තේ රාජ ස්වාමීන් වහන්සේ ප්‍රශ්න මාලාවක් ඇහුවා සම්මා දර්ශනං පනපන්තේ කිමත් කියන්නේ මේ සම්‍යක් දර්ශනයේ කිමත් සම්භාග සම්මා දර්ශනං පන රාජ සම්මා දර්ශනං පන රාජ නිත්‍ය දර්ශන මේ සම්‍යක් දර්ශනයේ නිර්ඥාන නිත්‍යතාව සම්භාග ඒ කියන්නේ සම්‍යක් දර්ශනයේ උපකාර කරගන්නේ සතර කලකින්ම කියලා කියන නිබ්බජාන කියන්නම සඳහායි කියන්නේ. ඊළඟට විවදනවා නිබ්බිදා කුමක් සඳහාද? විරාගය සඳහායි කියලා බුදු පියාණන් වහන්සේ පිළිතුරු දෙනවා. විරාගය කුමක් සඳහාද කියලා අහනවා. විරාගය විමුක්තිය සඳහායි කියලා පිළිතුරු දෙනවා. විමුක්තිය කුමක් සඳහාද කියලා අහනවා. විමුක්තිය නිබ්බාන සඳහා කියලා පිළිතුරු දෙනවා. එතකොට ආදා ස්වාමීන් වහන්සේ අහනවා නිබ්බාන සඳහන් දෙකක් කුමක්ද? නිවන කුමක් සඳහාද? මේක බුදු පියාණන් වහන්සේ කියන පිළිතුර අච්චතරා ඕ රාද සංඥා නාසක්ති සංඥාන සංඥාත්ව පරියන්තං ගහේතුන් නිබ්බානෝ ගතං හි රාජ බ්‍රහ්මචර්යං නිබ්බාන ආයනං නිබ්බාන පරියෝපාන ඒ කියන්නේ රාද අච්චතරා ආයුතෝ රාද සංඥා නුඹ මේ ප්‍රශ්න වල සීමාව ඉක්මෙව්වා අත්තරාද සංඥා නාසති සංඥාස්ස පරියන්තං ගහේති මේ ප්‍රශ්නවල කෙලවර අල්ලගන්න බැරි වුණා ඒකයි ඒ විදිහ ප්‍රශ්නයක් ඇහිවේ නාසති සංඥාස්ස පරියන්තං ගහේති නිබ්බානෝගතනි සාද බ්‍රහ්මචර්යයන් මේ බ්‍රහ්මචර්යය සාධන බ්‍රහ්මචර්යාව නිවනෙහිම ගැලී සිටිනවා නිවනෙහිම දිවිල දිවිල වගේ සිටිනවා ඊළඟට නිබ්බාන පරියෝසානං එහෙම නැත්නම් නිවන නිවනෙහි දැසගත් කියලා කියන්න පුළුවන් නිබ්බාන පරියෝගම හරියට ගංගාව මුහුදට ගලාගෙන යනවා වගේ නිවනම අවසාන කරගෙන තිබෙනවා පරම නිස්සාර කරගෙන තිබෙනවා අන්න ඒ නිසා මේ භ්‍රමචර්යාව සම්පූර්ණ කරනකොට නිවන ලැබිලා ඉවරයි ඒ නිසා තමයි අර ගුවන් ගණන් බලාපොරොත්තු වෙන රහත් මහණවුණු වන්දනාවුතු දන්නේම නැතුව වගේ රහත් වෙනවා අන්තිමට ඇවිල්ලා ඒ බුදු පියාණන් වහන්සේ නිදහස් කළා ඒ පොරොන්දුවේ මේ මත නිසා විසාගන ප්‍රතිචාරය සම්පූර්ණ වෙනකොට ඒ අදාළ කරොත් තමයි ජීරෝ කියන්න පුළුවන් වෙන්නේ සම්පූර්ණ කරපු නිවන. ඒක නිසා මේක මේක නිසර්ග සිද්ධ විදිය ප්‍රතිඵලයක්. මේකට ආයි ආගම් එකක් අර ඈතින් දකින්න දෙයක් අවශ්‍ය නැහැ. මේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අමනස්තාවදී සම්පූර්ණ කළා නම් එතනම නිවන. එතකොට මේක සාමාන්‍ය ලෝකයා හිතන්නේ දැන් විභාගයට උත්තර පත්‍රය ලිව්වට පස්සේ ඊළඟට බලාගෙන ඉන්නකොට මේක පාස් වෙනකම් ප්‍රතිඵල එනකම් ඒ විදිහේ දෙයක් නෙවෙයි මෙතන තියෙන්නේ. මෙතන විභාගෙට දීලා හැටිම විභාගෙම පහ සහ පිටියක් තිබෙනවා. ඒක නිසා තමයි අර අඤ්ඤා කියලා කියන වචනයක් තිබෙනවා. ඒ අඤ්ඤා කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම අර නිවන පිළිබඳ සම්පූර්ණ සහ පිටිය අඤ්ඤා ඵලෝ. රහතන් වහන්සේලාට ඒ සහ පිටියක් ලැබිලා ඉවරයි. ඒ ඒ නිසා තමයි අර මේ ධර්ම නිවන සාක්ෂාත් කටයුතු ධර්මයක් කියලා කියන්නේ. සමන්තම ප්‍රත්‍යකයේ තවත් ඒ විදිහටම භ්‍රමචර්යය භ්‍රමචර්යය අවසානයි සීනා જાති ජාති ජරා මරණ යහන එකකින් නිදහස් වෙන ඒ සත්‍යය පැහැදිලිව ලැබිලින් වරව. ඔන්න ඔය විදිහ අර්ථ රාශියක් මෙතන තිබෙනවා. එතකොට දැන් සමහර විට කෙනෙක් අහන්න පුළුවන් මේ මොකටද නිවන් ලබන්නේ කියලා. අන්නේ ප්‍රශ්නේ පිළිතුරු සොයා ගන්නයි ඔය විදිහට උගතුන් අතර තර්ක රාශියක් ඇති වෙන්නේ. මොකටද නිවන් දකින්නේ? අනේ දෙකෙන්ම අ හැම දෙයක් ලෝකයා කරන හැම දෙයකම පරමාර්ථයක් තිබෙනවා. දැන් වෙන වෙන වෙන දානවත් දෙවිතනක් කරන්නේ යම් කිසි ලාභයක් ලබා ගැනීමයි. හොරෙක් ගියක් නිදින්නේ යම් කිසි ගියක් හොරකම් කර ගන්නයි. ඒ විදිහට නිවන් දැකීමෙන් යම් කිසි පරමාර්ථයක් ඇතේ කියලා කෙනෙක් හිතනවා. මොකටද නිවන් දකින්නේ? නිවන් දැකීමෙන් ඇති වැඩේ මොකද්ද කියලා. ඉතින් ওই ප්‍රශ්නේ පිළිතුරු ගන්න ගිහිල්ලා තමයි නිබ්බාණං පනාගම් නිවන් දකින්නේ සංහාව රාගාදී නැති කරගන්න. යම් කිසි විදියකින් මොනතන දැන් කියන්න තියෙන අර මානෙ ගැන කියවලදී ටිකක් යම් කිසි කල්පනා කළ යුතු වාක්‍යයක් විදිහට කියන කියන්න තියෙන්නේ නිව නිවනෙහි පරමාර්ථයක් ඇතොත් නිවන පරමාර්ථය වන්නේ නැහැ. නිවනෙහි පරමාර්ථයක් ඇතොත් නිවන පරමාර්ථය වන්නේ නැහැ. එතකොට නිවන පරමාර්ථය වන්න නම් නිවනෙහි පරමාර්ථයක් නැති වෙන්න ඕන. ඒ කියන්නේ නිවනෙහි පරමාර්ථයක් ඇතොත් කියලා කිව්වොත් එතනින් එහාට යම් කිසි දෙයක් තිබෙනවා. දැන් සංහාවේ ස්වභාවය හැමතිස්සෙම ඉදිරියට නෙත්තියක් තියෙනවා. ඒක නිසා තමයි සංහාව පිළිබඳව භව නෙත්ති කියලා ප්‍රකාශ කරන්නේ. ඒ භවයේ ඉදිරියට ගෙන යන නෙත්තියක්, නිර්ආයන ගතියක් තියෙනවා. ඒක නිසා තමයි ලෝකයේ සංහාවේ ඉදිරිපත් වෙන හැම අරමුණකම හැම දෙයකම ඉදිරියට යම් කිසි නිර්ආයාමක් තිබෙනවා. නමුත් යම් කිසි විදිහකින් සංහාව ක්ෂය කිරීමම අරමුණ කරගත්තොත් සංහාව ක්ෂය දැන් සංහාවෙන් ඉදිරිපත් වෙන හැම දෙයකම ඉදිරියට නෙත්තියක් තියෙන නිර්ආයාමක් තියෙනවා. මේක කරන්නේ අනිත් එක සඳහා මේක කරන්නේ අනිත් එක සඳහා ওই විදිහට කෙලවරක් නැතුව ඉදිරියට යනවා. නමුත් යම් කෙනෙක් සංහාව කිරීම ආරම්භ කරගත්තොත් ඒ සංහාව කෙලවරක් ආයේ තවත් කරන්න දෙයක් නැහැ. ඒ පුද්ගලයාට තවත් වතුර කොහොමද යන්න අවශ්‍ය නැහැ. අන්න ඒක නිසා තමයි සංහා ප්‍රේ සංහා ප්‍රේ කියලා කියන්නේ වචනේ පරිසමාර්ථයෙන් නිවන. ඒකෝට මේ මෙතනකින් මේ අදට මේ දේශනය අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. සවිධියට අවස්ථාව තිබුණොත් ජීවිතය රැකෙන පමණින් ඉදිරියට මේ මේ දේශනා මාලාව පවත්වන්න බලාපොරොත්තු වෙනවා මේ අපි පූජනීය මහණිපාණන් වහන්සේ මේ එක්තරා විදිහට ගරු පූජාවක් බරපතල ලැබීමට දෝණය කළේ යම් කිසි ආරාධනාවක් මගේ හොඳට හෝ නරකට හෝ ඒක පිළිගන්න සිද්ධ වෙන හොඳ නරකට කියන එක සාධනය පිළිබඳව ඒක කවදාද ඉදිරියට යෙදෙන්නේ එතකොට මෙතුන් මේ දේශනාව අපි සමාර කරනවා